ආරම්භක එක්තරා සීමාවක් පෙන්වුම් කරන පොයේ දවසක් ඇටියට ගත්තහම ඒ ඇතලපුර පතලොස්සක පොය දවසේ වැඩගත් දවසක්. දැන් බුද්ධ ශාසනය කියලා කියන එකට අතීතයේ ඔය පොතපතේ නිතර සඳහන් වෙන වචනය ධර්ම විනය කියලා. ධම්ම විනය. ශාස්ත්‍ර ශාසනය හඳුන්වන්නේ ධම්ම විනය කියලා වෙනවා. මොකද ධර්මයන් විනයත් දෙකම මේක අදාළ නිසා. ඒකට වස් කාලය ගැන හිතනකොට විශේෂයෙන්ම සංඝයා වහන්සේලාගේ විනය නීති සමූහයක් හා සම්බන්ධව තිබෙන නිසා මේ වස් කාලය විනය පැත්තෙන් බොහොම වැදගත් දවසක් හැටියට සාමාන්‍යයෙන් සලකනවා. නමුත් බුද්ධ කාලයේ ඒ වගේම මේ වස් කාලයේ ධර්මයේ පැත්තෙනුත් ධර්මයේ කියන අංශිනුත් ඉතාමත්ම වැදගත් දවසක් හැටියට සැලකුව බවයි අපිට ඒ පැරණි කථාන්තර වලින් කියන්නේ. මොකද ඒ බුද්ධ කාලයේ ඒ තාරිත්‍යයක් තිබුණා බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ සංඝයා වහන්සේලා වස් කාලයට කලින් බුදු පියාණන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා කමඨහන් ලබාගෙන ඈත විවේක ප්‍රදේශයක ගිහිල්ලා සුදුසැනක වසමින් ඒ කර්මස්ථානය අනුව බණ භාවනා කරලා වස් කාලය තුල කෙසේ හෝ නිවන් දැකලා බුදු පියාණන් වහන්සේ ළඟට ඒ සුදුදායක ආරංචි අරගෙන ඉන්න බොහොම ඕනකමක් ඒ සංඝයා වහන්සේලා තුල තිබුණා. ඒ අනුව බලනකොට වස් කාලයකින් ඒ කාලයේ ඥානවන්ත සංඝයා වහන්සේලා, දූරදර්ශී සංඝයා වහන්සේලා වස් කාලයක කළ යුතු උතුම්ම ඉහළම පින්කම හැටියට වස් පින්කම හැටියට සැලකුවේ නිවන් දැකීම. හරි තාක් දුරට උත්සාහ වඩලා ඒ තුන් මාසයේ තුල වීර්ය වඩලා එහෙම නිවන් දකින්න බැරි වුණොත් ඒ සංඝයා වහන්සේලා තුල යම් කිසි සංවේගයක් ඇති වෙනවා. මොකද නැවත වස් කාලයෙන් පස්සේ බුදු පියාණන් වහන්සේ හමු වෙන්න වැඩියාම බුදු පියාණන් වහන්සේ බොහෝ විචාසන ප්‍රශ්නය තමයි ඉස්සෙල්ලා තුවදුක් විචාරලා සාමාන්‍යයෙන් අර පිළිසඳර වශයෙන් ඊළඟට අහනවා මහණෙනි පැවිදි වීමේ පරමාර්ථය ඉෂ්ට කරගත්තද කියලා. ඒකට හරියාකාර පිළිතුරු දෙන්න බැරි වුණොත් ඒ සංඝයා වහන්සේලාට ඒක හිතට බොහොම අධිකමක්. කොටින්ම කියනවා නම් ඒක හරියට බුදු පියාණන් වහන්සේ දකින්න හිස් අතින් ගියා වගේ ගමනක් වෙනවා. අන්න ඒක නිසා සංඝයා වහන්සේලා බොහොම උත්සාහ කළා වස් කාලය තුල ඒ නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට ඒ කාරණා අපට පැහැදිලි වෙන කථාන්තරයක් තමයි අපි මේ මාතෘකා කළ ගාථාවට අදාළව තිබෙන්නේ. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයක සංඝයා වහන්සේලා පිරිසක් ඈත පිටිතර ගමක පිටිතර කියලා අපි වචනෙන් කිව්වට එතන කියවෙන්නේ දේශ සීමාවල පිහිටි ගමකට ගියා වස්වසන්න. පළමුනි මාසය තුල ඒ සංඝයා වහන්සේලාට හොඳට ඒ මන භාවනා කටයුතු කරගන්න ලැබුණා. ඒ ධායක පිරිසගේ උපස්ථාන ආදී හොඳට ලැබුණා. නමුත් දෙවෙනි මාසයේදී ඒ ගමට කඩා වැදුණු හොරු පිරිසක් නිසා හොරමුලක් කඩා වැදිලා ඒ ගමේ මිනිසුන් හිරබාරයට අරගෙන අරගෙන ගියා. එතකොට මේ ඊට පස්සේ මේ ගමේ අය මේ ආරක්ෂා සංවිධානය යොදන්න පටන් ගත්තා. නැවතත් හොරමුල ඇලිලා මේ විදිහට පහර දෙයි කියලා බයි ආරක්ෂා සංවිධාන යොදන්න පටන් ගත්තා. ඒ ගමට ඒ නගර ප්‍රදේශයට නොයෙකුත් විදිහේ ඒ ප්‍රාකාර බඳින්න කොටු තාප බඳින්න මේ විදිහට යම් යම් ආරක්ෂා සංවිධානය යෙදුවා. ඒක නිසා සංඝයා වහන්සේලාට හරියට අප උපස්ථාන කරගන්න ලැබුණේ නැහැ. සංඝයා වහන්සේලාට ඉන් පීඩාව ඇති වුණා. ඒක නිසා කොහොම නමුත් මේ සංඝයා වහන්සේලාට ඒ බලාපොරොත්තුණු කාර්යය ඒ පරමාර්ථය ඉෂ්ට කරගන්න බැරි වුණා. මේ සංඝයා වහන්සේලා බස් කාලයෙන් පස්සේ බුදු පියාණන් වහන්සේ දකින්න දකින්න වැඩම කරාම බුදු පියාණන් වහන්සේ ඇසුවා කොහොමද මහණෙනි අවස්ථාවේ හොඳට සුවසේ වාසය කළාද කියලා. එතකොට මේ සංඝයා වහන්සේලා පැමිණිලි කරනවා භාග්‍යවතුන් වහන්සේ අපි පළමුනි මාසේ නම් කරදරයක් නැතුව හොඳට හිටියා ඊට පස්සේ මේ හුරු පඩාල දිලා ගමේ ඇති වුණු ඒ தත්ත්වේ නිසා ගම් වාසීන් ඒ දායක පිරිස ඒ ඒ ආරක්ෂා සංවිධානය යෙදීමට හිත යෙදුව නිසා අපට එයින් යම් යම් අඩුපාඩු සිද්ධ වුණා හරියට ඒ වස් කාලේ වන භාවනා කරගන්න බැරි වුණා කියලා ඒකට ඒ නිදහසට කාරණා වශයෙන් ප්‍රකාශ කළා බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ වදාලා මහණෙනි එහෙම තමයි හොඳ අහසු විහරණය කියන එක හැමදාම ලැබෙන දෙයක් නෙවෙයි නිතර බලාපොරොත්තු විය යුතු දෙයක් නෙවෙයි ඒක සාමාන්‍ය ස්වභාවයක් නමුත් නුඹලා විසින් කළ යුත්තේ මොකද්ද අර ඒ මිනිස්සෙයින් නගරය ආරක්ෂා කළා වගේ තමා ආරක්ෂා කරගන්න තමා ආරක්ෂා කරගත යුතුය ඒක පිළිබඳව ඒ ගම ආරක්ෂා කර ගැනීමට මේ මිනිස්සුන් අප්‍රමාද වුණා වගේ සමනුත් Tamanගේ ආරක්ෂාව සලසා ගත යුතු තිබුණා කියලා මෙහිම ප්‍රකාශ කරමින් අපි අර කලින් ඒ මාතුකා කළ දාඨා ධර්මයේ වදාලා නගරං යථා පච්ඡන්තං බුද්ධං සංතර බාහිනං එවං ගෝපේතත්තානං කනෝ වේමා උපච්චගා අනාතීතා හිතෝ චන්ති නිරයම් සමප්පිකා මේකේ අදහස දේශ සීමාවක පිහිටි යම්කිසි නගරයක් ඇතුළතින් පිටතින් අභ්‍යන්තර බාහිර වශයෙන් හොඳට ආරක්ෂා සංවිධානය යොදලා තිබෙන්නේ යම්සේද? ඒ කියන්නේ හොඳට අභ්‍යන්තර බාහිර ආරක්ෂාව යෙදුණු දේශ සීමාවක පිහිටි නගරයක් යම්සේද? අන්න ඒ අන්දමින්ම ඒවන් ගෝපේතත්තානං ඒ වගේම සමාට සමාගේ ආරක්ෂාව සලසා ගත යුතුය. ඒවන් ගෝපේතත්තානං ඊළඟට කනෝ වේමා උපච්චක එහෙම අප්‍රමාදීව ඒ කටයුතු කළොත් විභාංගවන පදය ඊළඟට කියවෙන්නේ කනෝ වේ මා උපච්චගා ලැබූ මොහොත නිති මොහොත ඉක්මයා නොදෙව් මොහොත ඉක්මවෙන්න අවස්ථාව ඉක්මවෙන්න අරින්න එපා කනෝ වේ මා උපච්චගා ඊළඟට එහෙම අවවාදයේ හරියාකාරය නොකිරීම නිසා ඇති වෙන ආදීනව ඊළඟ පද වලින් ප්‍රකාශ වෙන්නේ පද දෙකෙන් කනා පීතාහිතෝචං කි නිරයම් සමප්පිතා එහෙම මොහොත ඉක්ම යන්න දුන්නොත් එබඳු අයට මෙන්න මොකද්ද? අනාතීතාහි සෝචන්ති. එයාට අඬන්න සිද්ධ වෙනවා. වැළපෙන්න සිද්ධ වෙනවා. කනගාටු වෙන්න සිද්ධ වෙනවා. ශෝක කරන්න සිද්ධ වෙනවා. නිරයම්හි සමප්පිතා. මොකද නිරෙහි වැටිලා. නිරෙහි වැටිලා දුක් වෙන්න සිද්ධ වෙනවා. ඔන්න ඒ විදිහට බුදු පියාණන් වහන්සේ උපදේශාත්මක අවවාදාත්මක යම් කිසි ගාථාවක් ප්‍රකාශ කළා. ඒ ගාථාව අහලා අර ස්වාමීන් වහන්සේලා රහත් වුණු බවත් එතන කියවෙනවා. එතකොට දැන් මේ ගාථාව ආශ්‍රයෙන් අපි කල්පනා කරලා බලනකොට මේක තුල තියෙන ගැඹුරු ධර්මය සංඝයාවාන්සේලා මනට භාවනාවට හිත යොදාගෙන ඒ කටයුතු සඳහා යම් කිසි විශේෂක් දරලා ඒ වගේ යම් කිසි අඩුපාඩුවක් සම්පූර්ණ කරන්න වගේ බොහෝ අවස්ථාවල බුදු පියාණන් වහන්සේ මේ විදිහට මේ ගාථා ධර්මයක් දේශනා කරන්නේ. ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් මේ සංඝයා වහන්සේලාගේ ඒ කටයුතු වල අවසානයට උපකාර වෙනවා. ඒ කර්මස්ථාන සම්පූර්ණ කර ගැනීමට බුදු පියාණන් වහන්සේගේ ධර්ම පාඩයක් ධාතාවක් පවා උපකාර වෙනවා. ඒක නිසා වෙන්න පුළුවන් සමහර විට සංඝයා වහන්සේලා ඒ ධාතාව අහලාම ඒ රහත් වුණා කියලා සඳහන් වෙන්නේ. කෙසේ හෝ ඒවා මේ ධාතා ධර්මයක තිබෙන ගැඹුර අපි ටික අපේ ප්‍රමාණයෙන් අපි කල්පනා කරලා බලමු. දැන් මේ උපමාව බොහොම හොඳයි මෙතන. මේ බොහෝ අවස්ථාවල අපි උපමාවක් ඔසේ යන්නේ මොකද මේ ධර්ම කාරණා හිතට ඇතුළට බහින්න උපකාර වෙන නිසා උපමාව නගරම් යථා පච්චන්තං බුද්ධං සම්තර බාහිරං මේ උපමාව මේ කාලයටත් බොහොම ගැළපෙනවා කියලා හිතා ගන්න පුළුවන්. එතකොට දේශ සීමාවක පිහිටි යම්කිසි නගරයක් මේක ඇතුළතින් පිටතින් ආරක්ෂාවක් කිරීමක් ගැන මෙතන කියවෙනවා. ඒ වගේම සංඝයා වහන්සේලාට කියනවා එවන් ගෝපේ සත්තාන මේ විදිහට ආත්ම ආරක්ෂාව යොදාගන්නේ කියලා. දැන් මේ කාලේ තුදෙන වචනයක් නේ ආත්ම ආරක්ෂාව කියන එක. නමුත් මේ කාලේ නම් ආත්ම ආරක්ෂාව කියලා කියනකොට කාය ආරක්ෂාවයි කියන්නේ. කය රැක ගැනීම. කාය ආරක්ෂක භටයින් යොදලා කය රැක ගැනීම. හිතනම් සමහර විට ඒක යකාට මායයට බාර දුන්නත් වරදක් නැහැ කියන සංකල්පයයි ලෝකේ පවතින්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ මෙතන ආත්ම ආරක්ෂාව කියලා ප්‍රකාශ කළේ හිත රැක ගැනීමයි. මොකද මේ සංසාරයේ අපි ගෙන යන්නේ මේ හිත, චිත්ත සංතානියයි. මේ ශරීර කූඩුව නම් අතහැරලා යනවා. ඒ නිසා වැඩි තැන දුන්නේ බුදු පියාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම මේ හිත රැක ගැනීම. මෙතනත් අදහස වශයෙන් ගන්න තිබෙන්නේ සමා රැක ගැනීම කියලා කියන්නේ අර කය රැක ගැනීමම නෙවෙයි, හිත රැක ගැනීම. හිත රැක ගැනීම සඳහා යම් කිසි ප්‍රමාණයකින් කය පිළිබඳව උනන්දුවක් ඇති වෙන්න ඕන. නමුත් බොහෝ දෙනා කරන්නේ හිතට කුමක් හෝ ඒ වාගේ ලේක තැකීමක් නැතුව කය රැක ගැනීම. එතකොට මෙතන මේ ගැඹුරු අර්ථය අපි ගත්තනම් සමාගයේ සිත රැක ගැනීම කියලා ඊළඟට මෙන්න මේ ආරක්ෂා සංවිධානය ගැනත් අපි හිතලා බලමු. ආරක්ෂාව ගැන මෙතන කියවෙන මෙතන ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම් හිතට ඉන්න ආරක්ෂක භටය කවුද? සතිය, සිහිය, ධර්මයේ ධර්මානුකූලව සති ආරක්ෂා සාරති කියලා එහෙම දක්වලා තිබෙනවා. සිත හික්මවීමට, සිත ආරක්ෂා කර ගැනීමට බාහිර කටයුත්ත ඒ කාර්ය භාරය උතුලන්නේ සති කියන මුරබටයයි. සිහිය. එතකොට මේ සිහිය කියන මුරබටය හොඳට නිල ඇඳුම් දාගත්තාම තව අපිට මේක තවත් මේක පුළුල් ලන්දමින් තේරුම් ගන්න පුළුවන් සති සම්පජඤ්ඤය කියලා. සම්පජඤ්ඤය කියන එකෙන් අපි සමහර අවස්ථාවල මේක සිංහල වචනයක් කරගන්නම නිසා අපි දැනුවත් දැනුවත් බව කියලා ප්‍රකාශ කළා. එහෙම නැත්නම් මනා දැනුම ඇතිය සීය ඇතිව සිටීම. සීයත් එක්කම යන මනා දැනුම. ඉතින් මෙන්න මේ දැනුවත් බවත් ඇති සිහියයි මෙතන මේ ප්‍රකාශ කෙරෙන්නේ. ඒකෝර ලෝකයේ ඔය ආරක්ෂක භටයෙක් යොදනකොට දැන් නගරයක් වගේ තැනක නගරයක මෙතන ඇතුළතත් පිටතත් ආරක්ෂාව ගැන ප්‍රකාශ කරනවා. දැන් නගරයක සාමාන්‍යයෙන් ඇතුළතේ දොරටු ඇතුල් වෙන දොරටුව ඊළඟට ඒ කොටු තාපාදිය, ප්‍රාකාරාදිය ඊළඟට පිටත බලනවා නම් පිටත අට්ටාල මුරගෙවල් තව දියාගල් ආදී ඔය නොයෙකුත් අතීත මේ නගරවල ආරක්ෂා කරගන්න නොයෙකුත් විවිධ දාන ආරක්ෂා විධාන යොදලා තිබුණා. මේ කාලේ වුණත් දැන් අර මේ මුරබටේ සාමාන්‍ය නවත්වන්නේ ඒ දොරටුවක් ළඟ නවත්තනකොට ඒ දොරටුව බොහොම පටු දොරටුවක් වෙන්න ඕන. ලොකු දොරටුවක් නම් අර එන පිටසට කඩාවදින්න පුළුවන්. එතකොට මේ සිහිය කියන එකත් අපි ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම් සතිය කියන එක සතිය කියනකොට ඒ සති කියන වචනේ මතකය කියන අදහසක් තිබෙනවා. නමුත් මේ ධර්මානුකූල මේ සම්මා සතිය ගැන කියනකොට මේක නිතරම එළඹ සිටි සිහිය. එළඹ සිටි සිහිය. මේක මේ වර්තමානයට අදාළ දෙයක්. මොකද අනාගතයට අනාගතයට දුවන්න පටන් ගත්තොත් එහෙම නැත්නම් අතීතයට දුවන්න පටන් ගත්තොත් අනාගතයට පනින්න පටන් ගත්තොත් එතන අර දොරටුව පළල් වෙනවා. එතකොට අර මේ අපිට දැන් රකින්න තිබෙන දොරටු මොකද්ද? ධර්මානුකූලව බලනකොට මේ ඉන්ද්‍රිය දොරටු 6යි. ඇස කන නාසය දිව කය සිත. සිතත් ඇතුළත්ව මෙන්න මේ ඉන්දිය දොරටු හය. දැන් බාහිර ඉන්දිය පහ තමයි ඇස කන නාසය දිව කය කියන එක. ඊළඟට සිත මනින්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රිය දොරටු හයයි රැක ගන්න තිබෙන්නේ. මේ දොරටු හය රැක ගැනීමේදී මේ දොරටු හයට හැමතිස්සෙම කඩාවදින්න බලාගෙන ඉන්නවා මාර තේනාව. සතුරු තේනාව, කෙලෙස් තේනාව කඩාවදින්න බලාගෙන සිටිනවා. ඒ තේනාව තමයි අරමුණ. ඇසට නම් රූප අරමුණ. කනට නම් ශබ්ද අරමුණු. නාසයට නම් ගඳ සුවඳ. ওই විදිහට මේ සිත කලම්බන, සිත ඇලීම් වලට, ගැටීම් වලට, මෝහයට, මුලාවට ලක් කරන සතුරු සේනා කඩාවදින්න බලාගෙන ඉන්නවා. බොහොම ශීඝ්‍රයෙන් මේ වගේ මේ ඉන්නේ. ඉබඳු අවස්ථාවක අර දැන් දැන් විශාල පිරිසක් අපි හිතමු එනකොට ඒ දොරටුව ළඟට ඉස්සෙල්ලාම ඒ අයට දන්වනවා එන්න ඕන පොලිමේ. පොලිමේ එන්න ඕන. එක්කෙනා පස්සේ එක්කෙනා. එහෙම නැතුව රැක ගන්න බෑ මේක. අන්නේ විදිහට මේක පටු දොරටුවක් කරාම ඒක තමයි පහසුව. වර්තමානයේ සිත රඳවා ගන්න. වර්තමානයේ සිත රඳවා ගැනීම තුලින් අර අතීතයට දුවන්නේ නැතිව අනාගතයට පණින්නේ නැතිව එහෙම ඒ එනේ හැම එකකටම සිහිය යොමු කිරීමයි මෙතන ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ සිහියත් එක්කම ඊළඟට ඒ සිහිය තුලින් කරන්නේ මොකද්ද? යම් කිසි ක්‍රියාත්මක වීමකුත් අවශ්‍ය වෙනවා. අර දැනුවත් බව උපකාර කරගෙන මෙනෙහි කිරීමක් කරනවා. ඉතරා මානසිකාරයක් මෙනෙහි කිරීමක් යොදනවා. ඒ එන එන කෙනා අපි හිතමු දැන් ඔය ආරක්ෂක භටෙක් ඉන්නවනම් ඒ තැනත්තාට අයිති භාරය එතන මිදා ගන්න එක නෙවෙයි. හොඳට අවදිමත්ව ඉඳගෙන එන එන පුද්ගලයා පිළිබඳව යම් කිසි විමසුම් රසක් යොමු කරනවා. ඒ ඒ තැනත්තාගේ දක්ෂතාවය අනුවයි බොහොම ශීඝ්‍රයෙන් එක කරන්ට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් එක්කෙනෙක් උඩක් වෙලා හඳවාගෙන ඉන්නත් බෑ එතන. එනවා ඊළඟට විමසුම් රසට භාජනය කරලා එයාට ඇතුල් කරගත යුතු කෙනා නම් ඇතුල් කරගන්නවා. එහෙම නැත්නම් පිට කරන්න ඕන කෙනා නම් පිට කරනවා. ওই දෙකයි තිබෙන්නේ. එතකොට මෙතෙන්දී වමනා කරන ඒ දක්ෂතාවය, ඒ මෙනෙහි කිරීම මෙතන දීර්ඝ වශයෙන් කරන්න බෑ. දැන් මේ කාලේ නම් මේ පින්න තුන හොඳට දන්නවා. ඔය ඒ විදිහට තැන්වල හැඳුනුම් පතක් කියලා එකක් තිබෙනවා. එතකොට ඒ හැඳුනුම් පත විදිහට නැතත් අතීතයේත් යම් යම් ආකාරයෙන් කෙනෙක් ආවම හඳුනා ගන්න ක්‍රම තිබෙන්නේ නැති. ඒ හැඳුනුම් පතක තිබෙන නමක් තියෙන රූපයක් තියෙනවා. එතකොට මේ නමින් තමයි මේ තැනත්ත හඳුන්වන්නේ. නමුත් මේ හැඳිනීමට අනුකූල වුණු යම්කිසි රූපයකුත් අරගෙන මේ දැනත්තා එන්නේ. නමුත් මේ බොහෝ විට කෙරෙන්නේ මොකද්ද? ඒ සතුරු හමුදාවල් එනවා නම් ඔත්තුකාරයින් එනවා නම් වෙස්පලාගෙන අයියේ. නියම ආකාරයෙන් නෙවෙයි. එතකොට ඒ අය හඳුනා ගන්න ඕන ඉතාමත්ම දක්ෂ මුරමටෙක් නම් ඒ අයට අර ආනම්මනම් කතාවල් වලට යන්නේ නොදී අර හැඳුනුම්පත ඉදිරිපත් කරලා ඒක ඒ තමන්ට ඇතුල් වෙන්න සුදුසුකම ඔප්පු කරන්න ඕන. අන්න ඒ විදිහ අපි ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම් මේ එන අරමුණු මේ සතුරු සේනා අර විදිහ හඳුනා ගැනීමේ පොදු ක්‍රමයක් තිබෙනවා. ඒකට කියනවා නාම රූප කියලා. නාම රූප වශයෙන් උයි මෙනෙහි කරලා අඳුන ගන්න. දැන් අපි දුමු රූපයක් එනවා. ඉදිරියට මොකක් හරි රූපයක් එනවා. මේ විදර්ශනා භාවනා යෝගියට කෙරෙන කරන්න සිද්ධ වෙන දෙයක්. එතකොට මේ එන රූපය රෙස්වලාගෙන එන්නේ. මේ වර්ණ సంతාන කියලා කියන්නේ ඒවායේ පාට, නොයිකුත් විදිය පාට. ඊළඟට තව නොයිකුත් සටහන්. ඕවා නිසා සිත වික්ෂිප්ත වෙන්න ඉඩ තිබෙනවා. ඒවට හිත යොමු කරන්නේ නැතුව මේක රූපයක්. එතකොට අර භාවනා යෝගියා මේ කොයි විදිහේ රූපයක් ආවත් ඒක රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා. ඊට වඩා ඈතට යන්නේ නැහැ. මොකද ඒක බුදු පියාණන් මහසී දක්වලා තිබෙන්නේ ඊට වඩා ඈත යන ඉතිියොත් ඒ හිත නවත්ත ගන්න බැරි වෙනවා. කෙලස් වලට ඇදිලා යනවා. ඒකට කියන්නේ නිමිති. නිමිති අනුයන්ජන ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ නිමිති ඒ නිමිති අනුවගත්තු තව අනිකුත් ලක්ෂණ. ඒ තැනත්තා ඒ දකින්න රූපයේ යම්කිසි කෙනෙකුගේ හෝ යම්කිසි දෙයක් හෝ දැක්කහම ඒක පිළිබඳව තම නොයෙකුත් සිතිවිලි රාශිය කෙලෙස් සිතිවිලි රාශිය පලාවදින්න පුළුවන් නිසා ඒක කෙටියෙන් මෙනෙහි කරනවා රූපයක් රූපයක් කියලා. ඒ වගේම ඒකට අදාළ ඒ මෙතන තිබෙන්නේ කොටින්ම ඒ සලකා ගන්න තියෙන්නේ ලකුණු තුනයි. අනිත්‍ය දුක්ඛනාත්ම කියන ලකුණු තුනයි. ඒ ලකුණු තුන දාලා තමයි මේ හැම එකක්ම පාස් කරන්නේ. එතකොට ඒ ලකුණු තුන දාන්න උපකාර වෙන්නේ මේක හඳුනා ගන්නවා. මෙතන තිබෙන්නේ වෙන දෙයක් නෙවෙයි. දැන් නාම ධර්ම කියන එක ඒ ධර්මානුකූලව පෙන්눔 කරන්නේ වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකා දැන් මේ ධර්මයට එක සමාන්තර කරලා මේ දක්වන්න උත්සාහ කරන්නේ නාම ධර්ම කියන එක සාමාන්‍ය හිත හා සම්බන්ධ දේවල් ඉතින් මෙතන මේ හිතට සම්බන්ධ දේවල් තමයි වේදනාවල් කෙනෙකුට යම් කිසි දෙයක් හඳුනා ගන්න දැන් කුඩා දරුවෙක් වුණත් බොහෝ විට බහ තෝරන්න දන්නේ නැති කෙනෙක් නම් මේවා හඳුනාගන්නේ ඔන්න ඔය විදිහේ දේවල් වලින් යම් කිසි මේවා ඒ තුලින් Tamanට දුන්න දෙයක් මේක පිළිබඳව වින්දනය. මේක මේකේ ඇති වේදනාව ආශ්‍රයෙන්. එහෙම නැත්නම් ඒවා තුලින් ගන්න යම් කිසි සංඥාවක්. ඊළඟට ඒවා පිළිබඳව ඇති වෙන හිතිවිල්ලක්. ඒවා ස්පර්ශය, ඒවා පිළිබඳව අපි මෙනෙහි කරන ආකාරය. ඔන්න විදිහේ මේවා ගැඹුරු වශයෙන් බලනකොට විදර්ශනාවට උපකාර වෙන ඒ නාම ධර්ම ටික. ඊළඟට රූප ධර්ම හැටියට ගන්නකොටත් අර කලින් කියාපු ඒ වර්ණ సంఠාන වර්ණ සටහන් ආදී ගැන හිතන්නේ මේ හැම එකක්ම ලෝකයේ තිබෙන තාක් දේවල් අපේ ශරීරයත් බාහිර දේවල් ඇදිලා තිබෙන්නේ මූල ධාතු මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. මේ මහ පොළවත් මේ අපේ ශරීරයත් ඇදිලා තිබෙන්නේ මේ අර පඨවි කියලා කියන ඒ තද ගතිය ඇති යම් කිසි දෙයක් ඊළඟට ආපෝ ගලන ස්වභාවය ඇති ජලය ජලයෙන් පින්නම් කරන එක ඊළඟට තේජෝ කියලා කියන ඔය ගින්න ඊළඟට වායෝ කියලා කියන්නේ හුළඟ ඔය හතරට අදාළ දේවල් වලින් තමයි අපේ ශරීරයත් බාහිර දේවලුත් හැදිලා තිබෙන්නේ. ඔන්න ඒක නිසා අර ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට අර සති කියන මුර කරුවට මානසිකාරයේ ඔස්සේ තේරුම් ගන්න තිබෙන්නේ ඔන්න ওই ටික විතරයි. තව නොයෙකුත් ඔය ඒ ඉදිරියට එන රූපයේ තිබෙන අනිකුත් බාහිර නිමිති ඔස්සේ හිත දුවන්නේ නැහැ. එතකොට අර කෙලෙස් ගලාගෙන එන නිසා. එතකොට ඒ විදිහට නාම රූප කියලා අපි ගත්තොත් දැන් මේක තමයි හඳුනුම්පත්. මේ හඳුනුම්පත බලලයි අපි මේවා ඔන්න දැන් ඊළඟට අර අරමුණක් ආවා. ඒක නවත්ත ගන්නේ නැහැ. ඒක ගියා. ආවා ගියා ආවා ගියා. ඒක තුලින් අපි අනිත්‍යතාව මේවායේ හැම එකතම ඇති අනිත්‍ය ස්වභාවය එන යන ස්වභාවය අපි වටහා ගන්නවා. ওই විදිහට තමයි ඉතින් ඇස් කන් ආසාදී දැන් ශබ්දයක් අපි දැන් වචනයක් නවත්තනකොට ඒක ඒකම අර ඒ කනට යම්කිසි ස්පර්ශයක් එනවා. දැන් ඔය රබානක බෙරයක වගේ දෙයක නම් යමක් වැදුනට පස්සේ මුගාක් වෙලා දෝංකාර දෙනවා. මේ වචනයක උනත් ඒ පුද්ගලයාගේ ඒවා පිළිගන්න ස්වභාවය අනුව ඒවා යම්කිසි දෝංකාරයක්. වචනේනේ ස්වාභාවික දෝංකාරිකුත් තිබෙනවා. යම්කිසි රබානකට වගේ ගහනකොට ඒක ඉබේටම දෝංකාරයක් එනවා. ඒ වගේම වචනය තුලින් හිතේ ඇති වෙන සිතිවිලි ඒවා පිළිබඳවත් යම් කි දෝංකාරයක් එනවා. ඒක නිසා තමයි නැවත මතක් කරගන්න පුළුවන් ඉන්නේ මතක් වෙන්නේ. ওই විදිහේ ඉතින් ඒ කන පිළිබඳව ඔය එක එකක් ගැන හිතන්න පුළුවන්. දිව පිළිබඳව ඊටම පහසුවෙන් හිතා ගන්න පුළුවන් මේ කුඩා දරුවෙකුට පවා. ඉතින් ওই හැම එකකම මේ අරමුණු ගලාගෙන එනවා. ඊටාම ශීක්‍රෙන් ඉන්නේ. ඒවා තුල තිබෙන දැන් භාවනා යෝගිය නම් ඒවා ඔසේ ඇදිලා ඒ ඇලීම් වලට හේතු නොවන ආකාරයට ගැටීම් වලට හේතු නොවන ආකාරයට ඔන්න විදිහ මධ්‍යස්ථ ප්‍රමාණයකින් හඳුනා ගන්නවා. හඳුනා ගැනීම තුල අර මෙනෙහි කිරීම තුල ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ නිවන් දැකීමට නම් සතියයි ප්‍රඥාවයි කියන දෙක දිනු කරගන්න ඕන. මේ ප්‍රඥාව කියන එක අන්න ඔය මෙනෙහි කිරීම තුලින් ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අර සිහිය යොදලා මේක හඳුනා ගැනීම. එහෙම නැත්නම් මේකේ ධර්ම ස්වභාවය, මේකේ යථා තත්ත්වය වටහා ගන්න උත්සාහයක් කරනවා. ඊටාම ශීඝ්‍රයෙන් කරන්න ඕන. ශීඝ්‍රයෙන් කරන මොකද ඒකට හේතුව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. මේ ලෝකයේ මේ අපේ ඉන්ද්‍රියන්ට ගලාගෙන යන අරමුණු ඉතාමත්ම ශීඝ්‍රයෙන් එන්නේ. ඒක එක් අවස්ථාවක අජිත කියන බ්‍රාහ්මණ තරුණයාට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. යානි සෝදානි ලෝකස්මින් සති තේසං නිවාරණං සෝතානං සංවරං භූමි පඤ්ඤායේතේ පිටීයරේ කියලා. යම්තාක් ලෝකයේ ගලාගෙන දිය පාරවල් තිබේද අන්නේ දිය පාරවල් වලට සතිය තමයි සති කියලා කියන සිහිය කියන ධර්මය තමයි මේවා වළක්වන මාර්ගය වැළැක්වීම. සති තේසං නිවාරණ. සෝතානං සංවරං දුම් මේ ගලාගෙන යන දිය පහරවල් වළක්වීමේ ක්‍රමයයි මම මේ ප්‍රකාශ කළේ. පඤ්ඤා යේතේ පිටියරි. නමුත් ඇත්ත වශයෙන් මේ ඔක්කොම මේ මේවා වසන්න පුළුවන් වන්නේ මේ දිය පහරවල් සම්පූර්ණයෙන් වසා දාන්න පුළුවන් වන්නේ ප්‍රඥාවෙන්. එතකොට මේ කියන්නේ සතියෙන් අර දැන් අපි යම් කිසි දරාගෙන වේගයෙන් දරාගෙන යන ගඟක ඉස්සෙල්ලම වේග පාටම වේලක් බඳින්න බෑ වේලක් බඳින්න බෑ. ඒක වතුර ටිකක් වතුර දරාගෙන යන වතුර ටිකක් කඩ ඒකේ වලක්ව ගන්න යම් කිසි උපක්‍රමයක් යොදන්න සිද්ධ වෙනවා. දැන් අර කඩාවදින පිටක් අර ආරක්ෂක භටයා අහම පොඩ්ඩක් ඉන්න කියලා තේනවත්ත ගන්නවා වගේ ඊළඟට ඊළඟට පරීක්ෂණයට භාජනය කරනවා. පරීක්ෂණය භාජනය කර ගැනීම තුලින් අර තැනත්තාගේ යථා තත්ත්වය වටහා ගන්නවා. ඒක කෙලෙස් තරමුණක් නම් එහෙන් පිටින්ම ඒක සල්ලු කරලා දානවා. ඔන්න ඒ විදිහට දැන් වතුරක් වුණා වේල්ල බැඳලා පස්සේ තමයි මේක සම්පූර්ණ වෙන්නේ. ප්‍රඥාව තමයි වේල්ල. ප්‍රඥාව අවබෝධය, ගැඹුරු අවබෝධය, මේක පිළිබඳ යථා තත්ත්වය, ධර්ම අවබෝධය. ඒකර මෙතන මේ තිබෙන්නේ භාවනාවට අදාළ වෙන කාරණා. මේක ගැඹුරින් තේරුම් ගැනීමෙන් තමයි අර සංඝයා වහන්සේලා රහත් වෙන්නේ නැත්තේ. ඉතින් මෙතන මේ කියන්නේ සිත ආරක්ෂා කර ගැනීම. සිත නැමැති නගරය. මේකට දොරටු හයක් තිබෙනවා. මේ දොරටු හය සිත සිතර කියලා කියන්නේ සිතට එන සිතිවිලි. අරුණාම අනිකුත් බාහිර අරමුණු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා. ඔන්න ඕවා ගලාගෙන එන අවස්ථාවේදී අර සිහිය යොදවලා. සිහිය යොදවලා ඊට සිහිය සහිත දැනුවත් බව යොදවලා මේක එක එකක් පාසා මෙනෙහි කරන්න ඕනේ. මේ මෙනෙහි කිරීමත් ඊටාත්ම සීක්‍රයෙන් කරන්නට වෙනවා. දිගට දිගට කිය කියා ඉන්නවත් නෙමෙයි. ඒක රූපයක් නම් රූපයක් සද්දයක් සද්දයක් කියලා දෙවරක් රූපයක් රූපයක් සද්දයක් සද්දයක් ඒ විදිහට ගඳක් ගඳක් ඒ විදිහට රසක් රසක් ඒ හිතට දෙනවා ඒ හැඳින්වීම හැඳින්වීම දීම තුලින් ඒක අවබෝධ කරලා එතනින් කෙලවර කරනවා ඔන්න ඔය විදිහේ හික්මීමක් තමයි මේ භාවනාවේදී විදර්ශනා භාවනාවේදී කෙනෙක් යොදාගන්නේ මේ අදහසයි එතකොට මෙතන මේ ධාතාවෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ කොටින්ම නිවන පිළිබඳවයි මෙතන මේ ප්‍රකාශ කරන්නේ නිවනට උපකාර වෙන ධර්ම. ඒක නිසා තමයි ඊළාට කනෝ වේමා උපච්චක මේ නිවන් දැකීමට ඇති අවස්ථාව. මේක ඉක්ම යා නොදීව් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ ක්ෂණය කියන එක ක්ෂණ සම්පත්තිය කියන එක මේ ධර්මයේ දක්වලා තිබෙන්නේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. දැන් බුද්ධෝත්පාද කාලයක ඒ ලබන ඥානවන්ත මනුෂ්‍යාත්ම භාවය ඒ මුළු ජීවිතයම එක ක්ෂණයක් හැටියටයි සලකන්න ඕනේ කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මේ ලෝකයා නිතරම වේලාවට වැඩ කරන්න ඕන. කන කිච්චෝ ලෝකෝ ලෝකය කියන එක වෙලාවට වැඩ කරන තැනක් ක්ෂණයට වැඩ කරන තැනක් කියලා කතාව කියනවායි නමුත් දන්නේ නැත නියම මොහොත මොකක්ද නිත් මොහොත මොකක්ද අනිසි මොහොත මොකක්ද කියන එක ලෝකයා දන්නේ නැත කියලා එනට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ධර්මයේ ක්ෂණය කියන එක මේ ක්ෂණ සම්පත්තිය කියන එක විස්තර සහිතව එක අවස්ථාවක දැන් ඔන්න මහණෙනි බුදු කෙනෙක් ලෝකයේ ඉපදිලා ඉන්නවා ධර්මයක් දේශනා කරනවා නමුත් යම් කිසි පුද්ගලයෙක් නිරේ ඉපදිලා ඉන්නවා. එතකොට ඉතින් අර බුදු කෙනෙක් උපන්නට Tamanට මේ නිවන් දකින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක අන්න අර කියාපු අනිසි මොහොත. මේ කියන්නේ වෙලාව වර්ධින්න පුළුවන් අවස්ථාවල් අටක් බුදු පියාණන් වහන්සේ දක්වනවා. නියම මොහොත නොවන අවස්ථාව. ඒ අටකින් පෙන්눔 කළා ඒ අටින් බේරිලා වුණ කෙනෙක් නියම බුද්ධෝත්පාද කාලයක නියම මොහොත ලබා ගන්න. ඒකට පළමුවෙන් කිව්වේ අර බුදු කෙනෙක් උපදිලා ඉන්නවා ධර්මයක් දේශනා කරනවා. නමුත් මේ අවාසනාවන්ත පුද්ගලයන් ඉරේ ඉපදිලා ඉන්නවා. එතකොට බෑ මේකේ ධර්මයෙන් වැඩ කරන්න දුක් කෙලවර කරගන්න. ඒ පළමුවෙන් ඊළඟට ප්‍රකාශ කරනවා ඒකත් ඒ වගේමයි බුදු පියාණන් වහන්සේ ඉපදිලා ඉන්නවා ධර්මයක් ප්‍රකාශ කරනවා. නමුත් හේතනත්තා ප්‍රේත ලෝකයේ ඉපදිලා ඉන්නවා. ඊළඟට තවත් තුන්වෙනිව දක්වනවා බුදු කෙනෙක් උපදිලා ධර්මයක් දේශනා කරනවා මේ තැනත්තා පිරිසනේ. පිරිසන් දෝ. ඒ බඳු අවස්ථාවකත් බෑ මේ නිර්වාණ ධර්මය අනුව මේ නිර්වාණ මාර්ගයේ ගමන් කළා සතර දුකින් මිදෙන්න. ඊළඟට ඒ වගේම බුදු කෙනෙක් ඉපදිලා ධර්මයේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් බොහොම දීර්ඝායුෂ දේවනිකායක දිව්‍ය ලෝකයක ඉපදිලා ඉන්නවා. ඒ දෙව්ලොව ඒ සප සම්පත් ආදියට ඒවට තිබිලා ඉන්න අවස්ථාවල් වල මේ සාතන භ්‍රමචර්යාව රැකලා මේ ත්‍රිලක්ෂණ අනිත්‍ය දුක්ඛනාත්ම ත්‍රිලක්ෂණය වඩලා සතර දුක් කෙලවර කරගන්න ලැබෙන්නේ නැහැ. ඒකට අපහසුයි. ඒ වායසප සම්පත් ආදී නොයෙකුත් හේතුන් නිසා මනුෂ්‍ය ලෝකයේ තමයි නිවන් දැකීමට හොඳම තැන. ඊළඟට තවත් සමහර විට ගුරු කෙනෙක් ඉපදිලා ඒ ඉන්නවා ධර්මය දේශනා කරනවා. නමුත් ඒ යම්කිසි පුද්ගලයෙක් ඉපදිලා ඉන්නවා ඈත ප්‍රදේශයක. සාමාන්‍යයෙන් බුදුවරු උපදින්නේ දඹදිව මධ්‍ය ප්‍රදේශය කියලා කියන්නේ. එතකොට මේ මධ්‍ය ප්‍රදේශයක උපන්න කෙනා තමයි වාසනාවන්ත උත්පත්තිය ලැබුවේ. කියන්නේ ධර්මය අසන්න වගේම ධර්මය අනුව හැසිරෙන්නත් පුළුවන් විදිහේ තත්ත්වයක් ඒ බුද්ධ කාලයේ මේ මධ්‍ය ප්‍රදේශයේ තිබෙනවා. ඉතින් ඒ එබඳු කාලයක යම් කිසි කෙනෙක් ඉපදිලා ඉන්නවා නම් ඊටාත්ම ඈත ඒ ධර්මය අසන්නටවත් නොලැබෙන ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාධිකා කියන සිවණක් පිළිස නොයන විදිහේ ප්‍රදේශයක ඉන්නවා නම් එබඳු කෙනෙකුට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නත් බෑ. අන්න එතකොට ඒ අවස්ථාවක් නියම අවස්ථාව නෙවෙයි. ඒක තව ආසනාවන්ත වෙලාවක්. ඊළඟට තවත් සමහර විට බුදු කෙනෙක් ඉපදිලා ඉන්නවා ධර්මයක් දේශනා කරනවා යම් කිසි පුද්ගලෙක් මධ්‍ය ප්‍රදේශයේම ඒ ප්‍රදේශයේමත් වාසය කරනවා. නමුත් ඒ දැනත්තා තදින්ම මිත්‍යා දෘෂ්ටිකයි. දැඩි මිත්‍යා දෘෂ්ටියකින් අන්ධ වෙලා ඉන්නේ. ඒ බඳු තැනත්තාට ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්න බෑ. ඒ බඳු අවස්ථාව තණ්හා වාසනාවන්ත අවස්ථාවක්. ඊළඟට දක්වනවා බුදු කෙනෙක් ඉපදිලා ඉන්නවා ධර්මයන් දේශනා කරනවා. මේ තැනත්තාට යමක් කියලා තේරුම් කරන්න බෑ ප්‍රඥාව නැහැ. ඊටාත්ම ප්‍රඥාව කියන්නේ නුවණ මෝරපු නැති කෙනා. එහෙම කෙනාට ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්න බෑ. ඊළඟට ওই විදිහට ඒ අවස්ථාවත් ආවාසනාවන්ත අවස්ථාවක්. ඊළඟට අන්තිමට කියන අවස්ථාවේ යම් කිසි කෙනෙක් ඉන්නවා හොඳට ප්‍රඥාවන්තයි ධම්මදිව මධ්‍ය ප්‍රදේශයේ ඉපදිලා තිබෙන්නේ ඒ අනිකුත් ඔක්කොම සම්පූර්ණ නමුත් බුදු කෙනෙක් ඉපදිලා නැහැ ධර්මයේ දේශනා කරන්නේ ඔය අටවෙනි අවස්ථාව ඔන්න ඔය විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නියම නිසි මොහොත නොවන අවස්ථාවක් තිබෙනවා ඔය අවස්ථා අටෙන් බේරිලා බුද්ධෝත්පාද කාලයක ධර්මයේ අසන්ත පුළුවන් ධර්මය අනුව හිතෙන්න පුළුවන් භූමි ප්‍රදේශයක උත්පත්තියක් ලබනවා නම් යම් කිසි කෙනෙක් ඉන්ද්‍රිය විකල භාවයක් නැතිව ප්‍රඥාව ඇතිව අන්න ඒක ඉතාමත්ම දුර්ලභ මොහොතක් කෙනෙක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට තම තමන් ගැන හිතන්න තිබෙන අන්න ඒ විදිහේ උතුම් අවස්ථාවක් ලබාගත් අය හැටියට. ඒ ක්ෂණ සම්පත්තියයි මේ අපිට දාන්න එපා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ ක්ෂණේ අතහැරියොත් ඒ වෙලාව අතහැරුණොත් හරියට බුදු පියාණන් වහන්සේ උපමාවක් දක්වනවා. හරියට යම් කිසි වෙලෙන්තෙක් ලාභයට බඩුවක් ගන්න පුළුවන් අවස්ථාවක් ආවා. ඒකෙන් ප්‍රයෝජනය ගන්න නැතුව අන්තිමට පසුතැවෙනවා. අන්න ඒ වගේ පසුතැවෙන්න වෙනවා. අර ධර්මයෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් අවධියක ඊටාත්ම දුර්ලභ අවස්ථාවක මේ අපි දීර්ඝ සංසාරී මේ බඳු අවස්ථාවක ලබාගෙන ඉන් ප්‍රයෝජනය ගන්න බැරිනවා ප්‍රයෝජනය කියන්නේ මොකද්ද නිවන් දැකීමයි සතර දුක් කෙලවර කර ගැනීමයි යටත් පිරිසෙන් අර කියාපු හැටියට සතර අපායන් මිදීමට උපකාර වන්නේ සෝවාන් මාර්ග ධානයෙන් ඒ ලෝකෝත්තර ත්‍ත්වයක් ලබා ගැනීමයි. ඔන්න ඔය විදිහට අපිට මේ ගාථාව තේරුම් ගන්න වෙන්නේ. ඒක නිසා තමයි "හනාපීතා හරිසෝචන්ති නිරයම් නිසමප්පිතා." ඒ කියාපු උතුම් මොහොත අත්හැරි ගියොත් ඒතනත්තන්ට වෙන්නේ නිරේහි වැටිලා දුක් විඳින්නයි ශෝක වෙන්නයි. අත් වශයෙන්ම මේ අපි අර කලින් කියාපු ආකාරයට කය රැක ගන්න කොයි පොදු උත්සාහ යොදනවා මේ කාලේ. නමුත් හිත හිත රැක ගැනීම ගැන උනන්දු නොවන නිසා මේකෙටි ජීවිත කාලය අර විදිහට නොයෙකුත් ආරක්ෂා සංවිධාන යොදලා සමහර විට ඒවා ආරක්ෂකෙන් නිසාම සමහර විට මරණයටපත් වෙලා අන්තිමට ගිහින් උපදින්නේ කොහේද? ඉන්ද්‍ර ප්‍රේත ලෝකවල යක්ෂ ලෝකවල නරක තැන්වල එහෙම නැත්නම් නිරයේ ඒ බඳු තැන්වල උපදින කතාන්තර මුකුත් ආකාරයෙන් අපට අසන්නත් ලැබෙනවා. අනිවාර්යෙන් මේ තාමත් දුර්දාන්තින අවානාවන්ත යුගයක් ආයත ජීවත් වෙන්නේ නමුත් නුවණින් කල්පනා කරන පින්නතුන්. අනිතින් හිතන්න ඕන බුදු පියාණන් වහන්සේගේ අවවාදය අනුව හිතන මේ ආත්ම ආරක්ෂාව කියලා කියන විතරට ගැනීමයි. මේ විතරට ගැනීම කියලා කියන්නේ අන්න අර හිතට එන දොරටු, හිත හා සම්බන්ධ දොරටු හය. මේක සතියෙන් සති කියන ඒ සති කියන ධර්ම යොදලා ඒ තම තමන්ගේ භාවනාවට අදාළ අංගමින් ඒ මුරකරුවා අයිති වැඩේ පවරන එකයි. දැන් සතියේ යන අර සම්පජන්ණය කියලා කියපු දැනුවත් බව පිළිබඳව ධර්මයේ දැක්වෙන්නේ ඒ දැනුවත් බව හතර ආකාරයකින් පෙන්වුම් කරලා තිබෙනවා. යම් කිසි කර්මස්ථානයක් පුරුදු කරන කෙනෙකුට ඒ කර්මස්ථානය අනුව ඒ දැනුවත් බව යොදන්ට සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම් කිසි අරමුණක් ආවහම ඒ අරමුණ තමන් කරන කර්මස්ථානෙට උපකාරවත් වෙන දෙයක්ද ප්‍රයෝජනවත් වෙන දෙයක්ද ඒක ඒ අර්ථවත්ද කියලා ඒ විදිහට කල්පනා කරන්න වෙනවා. ඊළඟට ඒ තමන්ගේ භාවනාවට සප්පායද ඒකට සුදුසුද? යෝග්‍යද? ඒ විදිහට ගන්න වෙනවා. තවත් ඒ වගේම ඒ හැම අරමුණක් තුලින්ම හැම අවස්ථාවකම කර්මස්ථානයක් රැකගන්න පුළුවන්ද කියලා ඒක ගැනත් බලන්න ඕන. ඊළඟට මේ අරමුණ පිළිබඳව මුලාවන ස්වභාවය. ඒක නැතිව ඒ අරමුණ දිහා බලන්න හැකියාවකුත් ලබා ගන්න ඕන. කොයි විදිහට අර ගැඹුරින් කල්පනා කරලා බලනකොට මේ අර ආරක්ෂක බටයා Tamanta අයිති කාර්ය, ඒ කාර්යභාරය ඉෂ්ටකින්නේදී ඒවා පිළිබඳව අර සෑහෙන දැනුවත් බවක් ඉතිලා ගන්නවා වගේ යෝගාවචරයත් භාවනාවට යොදමු කෙනා ඒ තමන්ගේ කර්මස්ථානය රැක ගන්න. කර්මස්ථානය තමයි එතකොට Tamanta අයිති රැක ගැනීමට තිබෙන දේ. ඒ කමඨහන පැවැත්වීම තුලින් තමයි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් වන්නේ. ඒක නිසා හැමතිස්සෙම ඒ එන අරමුණ අනුව අරමුණෙහි ඇති කෙලෙස් ස්වභාවය ඒකට නොබැඳී ඒ කමඨහන දිගටම ගෙනියන්න උත්සාහයක් දැරිය යුතුව තිබෙනවා. ඒ නිසා තමයි අර සම්පජඤ්ඤය කියලා කියන්නේ දැනුවත් බව මනා දැනුම කියන එක ඉතාමත්ම පුළුල්වන්දමින් තේරුම් ගත යුතුව තිබෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ සතිය රැක ගැනීමට උපකාර වන අරමුණු තමයි පතර සතිපට්ඨානය හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒ කියන්නේ වෙන දේවල් බාහිරව දේවල් නෙවෙයි මෙතන කියන්නේ. මේ Tamanටම ලැබිච්ච ශරීරයම මේ කය ආනුව. කය ආනුව ඒ සිහිය පිහිටුවනවා. ඊළඟට වේදනාවල් ආනුව. ඊළඟට සිත සිතට එන ඒ හිතේ ස්වභාවය ඒක ඒ ආකාරයෙන් තේරුම් ගන්නවා ඊළඟට සිතට එන සිතිවි කයත් වේදනාවත් සිතත් සිතිවිලිත් කියලා ගන්න පුළුවන් පොදුවේ මෙන්න මේවා පිළිබඳව මේවායේ සිහිය පිටුවාගෙන මේ සිහිය පිටුවාගෙනම කියන්නේ නිතරම වර්තමානයේම ජීවත් වීමයි අපි සාමාන්‍යයෙන් ලෝකයා ජීවත් වෙන්නේ වැඩි හරියක් එක්ක අනාගතේ එහෙම නැත්නම් අතීතේ අනාගතයට කරන්න තියෙන දේවල් ගැන හිතමින් එහෙම නැත්නම් අතීතයේ සිදු වුණු දේවල් මලා අතීතයක් සහ නූපන් අනාගතයක් එක්කයි ලෝකයා සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. මෙන්න මේ ස්වභාවය ඉවත් කරලා අතීතාත් දුරට වර්තමානයේ ජීවත් වීමට උත්සාහ කරන හැටිදයි බුදු පියාණන් වහන්සේගේ අවවාදය තිබෙන්නේ. ඒකෙදිත් අපිට හිතා ගන්න පුළුවන් අර මුරබටියා පිළිබඳව. ඒ මුරබටියා හරියට ඒ කාර්යය ඉටු කරනවා නම් ඒ මුර දොරටුවෙන් පැන්න ඉක්මනු දැනත්තා ඔස්සේ දුවන්න ගියොත් ඒ Tamantiye නිලයට ආයිටි ඒ කාර්යභාරය කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ සුළු මොහොතක් තුළ ඒකට පූර්ණ අවධානය යොමු කරලා ඒ මෙනෙහි කිරීම තුලින් මේ தත්ත්වයක් වටහාගෙන ඒක යන්න දෙනවා. ඊළඟ එකට ටැස් කියලා ඉන්නවා. හොඳ හුරු බෝටි, දක්ෂ මුරබටේ සමතිස්සෙම. ඒ එනේන එකට සූදානම්. ඒ ඒ වගේ අර හොඳට සිහිය පිහිට වූ තැනැත්තා එනේන අරමුණු හැම එකක්ම ඒ වායේ යථා තත්ත්වය අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මේ යථා තත්ත්වය තේරුම් අරගෙන ඒවාට යන්න අරිනවා. යන්න අරින්නේ මොකද්ද? ඒවා ඒවා හැමතිස්සෙම එන යන ස්වභාවයක් ඇති දේවල්, අනිත්‍ය ස්වභාවයක් ඇති දේවල් නිසා. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට තේරුම් ගැනීමයි. එතකොට මේක මේ ප්‍රත්‍යක්ෂය තුලින්ම මේ විදිහට මේ සතිය කුරුදු කිරීම තුලින් ක්‍රමක්‍රමයෙන් අර ප්‍රඥාව දියුණු වෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ අවබෝධය. මුළු මහත් ලෝකයේම තිබෙන හැම දෙයක්ම අපිට මේ පෙනෙන අසන්න ලැබෙන මේ හැම දෙයක්ම අනිත්‍ය ස්වභාවය බව ගැඹුරින් වටහා ගැනීම තුළින් තමයි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් වන්නේ. මොකද ලෝකයා තුල තිබෙනවා විපරීත අදහස්. විපල්ලාස කියලා කියන්නේ විපරීත අදහස් හතරක් තිබෙනවා. අනිත්‍ය දේ නිට්ටය කියලා හිතා ගන්නවා. අසුබ දේ සුබ හැටියට හිතා ගන්නවා. දුක් සහිත දේ සැප හැටියට හිතා ගන්නවා. සමාගයේ නොවන අනාත්ම දේ සමාගයේ හැටියට හිතා ගන්නවා. ওই විදිහට විපරීත දෘෂ්ටි හතරක් තුලයි ලෝකයා ජීවත් වෙන්නේ. මේ සංසාරයේ සත්‍ය ආදිගට යන්නේ ඔය විපල්ලාස කියන කියන විපරීත ධර්ම හතර නිසා බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ විපරීත தත්වයෙන් ඉවත් වෙලා මුලාවෙන් මෝහයෙන් ඉවත් වෙලා විද්‍යාවෙන් ඉවත් වෙලා ප්‍රඥාව අනුව ජීවත් වීමේ මාර්ගයයි ওই සතර සතිපට්ඨානය කියලා කියන්නේ. මේකට වැඩි විදමක් යන දෙයක් නෙවෙයි, කොහෙත්ම විදමක් යන දෙයක් නෙවෙයි. කරන්ට තිබෙන්නේ යම් කිසි හැබැයි පරිත්‍යාගයක් කරන්ට සිද්ධ වෙනවා. ඒ දිනදා ජීවිතයේ එදිනදා ජීවිතයේ සාමාන්‍යයෙන් වැදගත් හැටියට වටිනා හැටියට ලෝකයා නැත්නම් ආතෝප සාතෝප ලෝකයා වටිනා දෙයක් හැටියට හිතන දේවල් පිළිබඳව ඒ තමන්ගේ වටිනාකම් තමන් මේවට දෙන වටිනාකම් පිළිබඳව නැවත කලකා බලලා ඒවා පිළිබඳව ඒ ගැඹුරු ධර්මානුකූලව තමන් යම් කිසි නිගමනයක් ගත යුතු වෙනවා තමන්ගේ ජීවිත ගෙවි යන ආකාරය දැන් සාමාන්‍ය ලෝකයා අර බුදු පියාණන් වහන්සේ එකම ක්ෂණයක් කියලා මේ ජීවිත කාලේ හැඳින්නුවා. කොහොමද නා මේ ජීවිතය මේ එක පොඩි ක්ෂණය. මේක බෙදාගෙන මගේ ජීවිතය අවසාන කාලය කියලා ඒ විදිහට වෙන් කරගන්නවා සමහර විට. මේ බණ භාවනා ආදී සිල් රැකීම ආදී ජීවිතයේ අවසාන කාලයේ. නමුත් බුදු පියාණන් වහන්සේ විතර මතක් කර දෙන්නේ අර අප්‍රමාද බව මේ වගේම මරණය කොයි වෙලාවෙද කියලා නැති බව. බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංවේදී උපදවනාන් දෙන සදාතාවක් වදාලා අජේව කිච්ඡං කාතබ්බං හෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහා තේනේන මච්චුනා කියලා. ඒක අපි සිංහලෙන් නැංගුවොත් කළ යුතු කිත කරවාදම අජේව කිච්ඡං කාතබ්බං හෝජඤ්ඤා මරණං සුවේ කළ යුතු කිත කරවාදම මරණය විය හැකි නොහෙතම නැහැනව කළ හැකි ජීවිතුම මහසෙන් නැති මරු සහායම මා තේන ඇති මාරියත් එක්ක විවිස්මක්කට එළමෙන්න බෑ නේද? මත් ටිකක් කල් දෙන්න. මගේ දූ දරුවන්ගෙන් නිදහස් වෙනකන් රස්සාවේ මේ විශ්‍රාම ගන්නකන් මේ අනිකුත් කිම්කන් එහෙම නැත්නම් භාන භාවනා ආදියට යොදන්න මට තාම කාලය හින් කරගන්න බැරි වුණා කියලා ඒ විදිහට මායයත් එක්ක ගිවිසුමක් කරගන්න බෑ. ওই தත්ත්වයයි ලෝකේ පවතින. යන්නේ ඒක නිසා බුදු පියාණන් වහන්සේ අර මුළු මහත් මේ තාම අති දීර්ඝ සංසාරේ මේ බුද්ධෝත්පාද කාලයක ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් ධර්මය අනුහසිරෙන්න පුළුවන් ප්‍රදේශික උත්පත්ති ලැබෙන ඥානවන්ත මිනිසෙකුට මේ මුළු මහත් ජීවිතේම එක ක්ෂණයක් හැටියට කලකන්න ඕනේ. එතකොට ඒ ක්ෂණය අන්න ඒකට තමයි කිව්වේ අර කන කිච්චෝ ලෝකෝ කන කිච්චෝ ලෝකෝ කියන ලෝකයා කියනවායි. මේ ලෝකය කියන්නේ හැමතිස්සෙම ලෝකයේ විලාවට වැඩ කරන තැනක් කියලා හැමෝම කියනවා ඇහෙනවායි. මේ කාලේ වගේම මේ කාලෙත් නගරයක නම් හැමතිස්සෙම ඒක කියනවා ඇහෙනවා අපිට. කාර්යාලවලදී ඒ වගේම අනිත් තැන්වලදී ලෞකික වැඩ කරන තැන්වල නම් නිතරම අප්‍රමාදයේ කතාව. වාහනවල ගමන නම් ඒත් අප්‍රමාදයේ කතාව. නමුත් ධර්මයේ ගමන නම් සාසන ගමන නම් බණ භාවනා පිළිබඳව නම් එතන අප්‍රමාදයක් නැහැ. ওই විදිහේ தත්ත්වයක් ලෝකයේ තිබෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ දර්ශනයට වඩා වෙනස්. එදිනදා ජීවිතේ දැන් කොටිම කියනවා නම් අපේ මේ වැඩ කටයුතු පවා අර කියාපු අර සතිය පිහිටුවීම සඳහා සමහර විට එදිනදා ජීවිතයේ කරගෙන යන ක්‍රියාවන් සමහර විට අපට දෙමින් කරන්න සිද්ධ වෙනවා. අප්‍රමාදය කියලා කියන්නේ ඒ ධර්මානුකූලව මේවා පිළිබඳව සතිය මතු කර ගැනීම. ඒකට සතිය මතු කර ගැනීම සඳහා විශේෂයෙන්ම ආරම්භයේදී සමහර විට ලෙඩෙක් හැටියට ලෙඩෙක් හැටියට ඒ ඉරියව්ව පවත්වන්න සිද්ධ වෙනවා. ඒ කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද මේ අර සතිය මේ මතු කර ගැනීමට මොකද මේ ශීඝ්‍රයෙන් මේ ආරම්භ ගලාගෙන එනවා. මේවා අර කටු දොරටුවක් තුලකට ගත්තාම එතනින් පාස් වෙන්න සැලැස්සුවාම කාලයකින් පහසුයි. ඒක නිසා මේ හැම එකක්ම හිමි හිමීට කරලා සමහර විට මේවා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබන්න සිද්ධ වෙනවා. නමුත් එදිනෙදා ජීවිතයේ ජීවිතයේ සාර්ථක වෙන සාර්ථක ජීවිතය කියලා ලබාගත්තු අය ලොකු නිලතල ඇති මහ ධනවන්ත අය ඒ ජීවිත කතාවල් බලනවා නම් ඒ අය සමහර විට එහෙම නෙවෙයි ජීවිතය ගත කරලා තියෙන්නේ. මහා වැඩ රාශියක් බදාගෙන, ඉදි මරාගෙන, තව නිකුත් දේවල් ඒ අපරාධ ආදියත් කරගෙන ඒ මහා පරිත්‍යාගය කියලා කියන දෙයක් කරලයි මහා ධන සම්භාර දැක්කගෙන තිබෙන්නේ. නමුත් ඒ වගේ දෙයක් මේ ධර්මයේ කියන්නේ අර කියාපු අර මහා ධන සම්භාරය තෑරලා ඡාම් ඇඳුමකට යොමු වෙලා අර ඡාම් දිවි පැවතුම් උසස් සිතුම් පැතුම් කියන ඒ න්‍යායට අනුව ඒ විදිහට හමාරු වෙන්න නමුත් පොයේ දවසක හෝ නිවාඩු දවසක හෝ මේ විදිහට සී සමාදන් වෙලා ඒ වෙනුවෙන් වෙන් වෙලා අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මයේ සත්‍යතාව තමන්ම උරගා බලන්න ඕන තමන්ම ක්‍රියාත්මක කරලා බලන්න ඕන ඒ විදිහට දවසක් හෝ ගත කරා නම් අර ජීවිත කාලයක්ම ගත කරපු ඒ අත්දැකීම් වලට වඩා අමුතු අත්දැකීමක් එදාට කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඒක නිසා බුදු පියාණන් මහසේ වදාළේ මේක පච්චත්තං වේදිතබ්බෝ සිඤ්ඤෝනි කියලා. මේ ධර්මය නුවණැත්තන් විසින් තම තමන්ව තේරුම් ගත යුතු දෙයක්. එතකොට මේ ධර්මයේ ගැන ප්‍රකාශ කරන පද හයක් මේ පින්නතුන් ඉස්සරහා තියෙනවා. සාක්ඛාතෝ සාක්ඛාත වූ ධර්මයක්. සාක්ඛාත කියලා කියන්නේ මොකද? මේ ධර්මය හරියට ප්‍රකාශ කළ තිබුණා කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ස්වරය මිහිරි නිසා පමණක් නොවේ ඒ වචන හරියට ඒ දේශනාව ඉතාමත් මඟ සම්පූර්ණ නිසා පමණක් නොවේ ඒ ධර්මය ක්‍රියාත්මක කිරීම ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් නිසා ඒක ස්වාක්ඛාතවන්නේ ගැඹුරු අර්ථයෙන් දුරක්ඛාත කියන්නේ දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දුරක්ඛාත කියලා කියන්නේ වැරදි විදියට දේශනා කරපු වැරදි විදියට දේශනා කරපු ධර්මයක ශාසනයක ආගමක කුසීතයයි සතෙන් ඉන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ප්‍රාත්පාත වූ හරියාකාර දේශනා කරපු ධර්මයක වීර්යවන්තයයි සැපෙන්නේ කියලා බුදුචානන් මහත්මයා ප්‍රකාශ කළා. ගැඹුරු අදහසක්. ඒ කියන්නේ වැරදි ආකාරයෙන් මිත්‍යා දෘෂ්ටි වශයෙන් දේශනා කළ ධර්මයක නම් ඒ තැනත්තා හරියට ජීවත් වුණොත් ඒ තැනත්තා අපායට යන්නේ. ඒක නිසා ඒ කුසීතිය යතන සැපෙන්නේ. නමුත් මේ ප්‍රාත්පාත ධර්මයේ වීර්යවන්තයටයි පුළුවන් වෙන්නේ සැපෙන් ජීවත් වෙන්න. කුසීතිය දුකට ඉන්නේ. කළ යුතු දේ අර කියාපු කළ යුතු පිට සාධම කරගත්තේ නැති කෙනා කනගාටුවටපත් වෙනවා. මේ ජීවිතයේ ඒ මරණ මංචකයේ දුක් වෙනවා ඊළඟට ඊට වඩා භයානක කන්දමින් අර නිරයම්හි සමප්පිතා කියලා කියපු ආකාරයේදී නිරය පුරවලා නිරයට වැටිලා දුක් විඳින්න සිද්ධ වෙනවා ශෝක කරන්න සිද්ධ වෙනවා ආයි ජීවත් වෙන ඥාතීන්ගෙන් පිටිට ඉන්න සිද්ධ වෙනවා පිනි නොපිනි නොකුත් ආකාරයේ කොයි විතත්වයක් සංසාරයේ ලෝකයේ පවතින නිසා තමයි බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල මේ බඳු මේ දේශනා ප්‍රකාශ කොට වදාළේ ඔබට මේ ධර්මයේ ස්වාකාදී ගුණ එහෙමයි පන්දිත්තික කියලා කියන්නේ අන්නර මෙලොවම අද්දුතු වශයෙන් සමන්ත මේ ධර්මය ක්‍රියාත්මක කරලා මේවායේ ඵල විපාක මේවායේ සාර්ථකත්වය Tamanට මුරදා බලන්න පුළුවන් සංදීප්තික වශයෙන් ආයි පරලෝක ලබන නිවනක් නෙවෙයි මෙතන ප්‍රකාශ කරන්නේ බුදුසානන් වහන්සේගේ ධර්මයේ අනිකුත් හැම ධර්මවලම පරමාර්ථය කියලා කියන දේ ඉහළම දේ මරණයන් මතු ලැබිය හැකි තත්ත්වයක් හැටියටයි දක්වලා තිබෙන්නේ අපේ බුදු ඥානන් වහන්සේ පමණයි මෙලොවම විකේව ධම්මයේ කියලා කියන්නේ මෙලොවම මේ නිවන් සුව ප්‍රත්‍යක්ෂ කරගත හැකි බව සසල දුක් කෙලවර කිරීම මෙලොවම කරගත හැකි බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ එතකොට ඒ ඉහළ අර්ථයෙන් අර මාර්ගඵල ප්‍රතියද සෝවාන් ආදී මේ මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කර ගැනීම පමණක් නෙවෙයි එදිනෙදා අර කියාපු විදිහට අපි අර කලින් සඳහන් කළ ආකාරයට එක දවසක් හෝ වෙන් වෙලා අර කියාපු අර ඉරියව් හැමින් පවත්වමින් ඒ ධර්මානුකූල යම් කර්මස්ථානයක් පරිහරණය කරමින් කර්මස්ථානයට අනුව මේ ධර්මයන්ගේ ශක්තිය උරගා බලන පුද්ගලයාට ඒ දිනම එක දවසින්ම බුදු පියාණන් වහන්සේගේ ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. පොතපතේ කියන ශ්‍රද්ධාවනේ තමා තුලින්ම බුදු පියාණන් වහන්සේ මේ තරම් පුදුම ධර්මයක් දේශනා කරලා තිබෙනවා නේද කියලා. අන්න සම්දිත්තික. යටකාලික කියලා කියන්නේ මේ ධර්මයේ අර කල් නොයාම විපාක දෙන ස්වභාවයක් තිබෙනවා. මේක තෑගි දෙන දෙයක් හැටියට නෙවෙයි. යම් කිසි දේවල් වලට ඔය සමහර කෙනෙක් යම් කිසි තත්ත්වයක් ලැබුණාම ඒකට තෑග්ග දෙනවා. ඉතින් ඒක තමන්ගේ සුදුසුකම ඉදිරිපත් කරලා තෑග්ග දෙනකම් බලන් ඉන්න ඕනේ. එහෙම එකක් නෑ මේක. මේවා සම්පූර්ණ කරනවත් එක්කම දැන් බුදු පියාණන් වහන්සේ ඒක ඊ타මාත්ම සරලාන්දමිනුත් දැක්ුවා ගැඹුරු අන්දමිනුත් දැක්ුවා. සරලාන්දමින් ප්‍රකාශ කරලා තිබෙනවා එක්තරා බ්‍රාහ්මණෙක් විමසූ අවස්ථාවක මෙන්න මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ සම්දිත්තිකා කාලිකේ විපස්සිත කියලා කියන එකේ තේරුම කියලා බුදු පියාණන් වහන්සේගෙන් ඇහුවා. බුදු පියාණන් වහන්සේ බමුණටම ඒ බමුණු තත්ත්වයේ ඉඳගෙන මුණක් තේරුම් ගන්න පුළුවන් අන්දමට ඒක තේරුම් කළ දුන්නා. ඕනේ දැන් බ්‍රාහ්මණය දැන් නුඹට කියනවා සම්කිසි ලෝභයක් තිබෙන යම් කිසියක් පිළිබඳව. ඒ ලෝභය මොකක් හරි ඒ උත්සාහයක් යොදලා ඒක පරිත්‍යාගයේ කිසිත්‍යාගයේ තේරුම් අරගෙන ඒ විදිහට තේරුම් අරගෙන ඒ ලෝභය ඉවත් කරා කියලා හිතමු. ඒ වෙලාවෙම නුඹට තේරෙනව නේද අර ලෝභය නිසා අර තරම් මං දුකක් වින්දා. දැන් මේ ලෝභය අතහැරලා ඒක අතහැරීම නිසා මට මේ තරම් දැනසීමක් ලැබුණා කියලා. ඊළාට අන්න සම්දික්තිකා කාලික කියලා කියන්නේ ඕන්න එතනම එතනම ප්‍රතිඵල ලැබෙනවා. ආයි මේක බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඊළඟට ද්වේෂය ගැන තියෙවිදිට. දැන් බමුණන් ඔබ කවුරුත් එක්ක තරහ වෙනවා, ද්වේෂය ඇති කරගන්නවා. ඒ ද්වේෂය ඇති වුණු වෙලාවේ එම් පිටිම අර මුණත් වෙනස් වෙලා තවලුනුකුත් ඒ විකෘති වෙලා ඒවා ඒ පිළිබඳව යම් කිසි දුකක් යම් කිසි දුකක් දුන්නසක් ඔබ විඳිනවා ඒ ද්වේෂය නිසා. ඒ ද්වේෂය මෛත්‍රී ආදී පිටිවිල්ලකින් මේක ඉවත් කරොත් කරුණාවෙන් එහෙම ඉවත් කරගත්තොත් අන්න ඒ බඳු අවස්ථාවේ අර ලොකු සැනසීමක් ලැබෙනවා. එතකොට නුඹට ඒකෙන්ම අත්දකින්න ලැබෙනවා. මෝහය පිළිබඳවත් එහෙමයි. මෝහය ඇති වුණ අවස්ථාවේ අර විදිහට අර සතිය පිහිටුවාගෙන කටයුතු කළා නම් අන්න ඒ අවස්ථාවේ මෙනෙහි කිරීම හරියට කළා නම් ඒ ප්‍රඥාවේ ආනිසංස එතනම තිබෙනවා. එතකොට ඒ සාමාන්‍ය වශයෙන් නෙමෙයි ගැඹුරු අර්ථයෙන් බැලුවාම අර සෝවාන් කියන මේ මාර්ග ඒ ආරස්ථාංගික මාර්ගය සම්පූර්ණ කරනවත් එක්කම ඒ සෝවාන් ඵලයක් ලැබෙනවා. සෝවාන් ඵලය ලැබෙනවා. ආයි බුදු කෙනෙක් බුදු පියාණන් වහන්සේ ඇවිල්ලා මේක ඔන්න මම සෝවාන්කම දෙනවා කියලා කියන්න ඕනේ නැහැ. හොඳට භාවනා කළා නිසා මම අද ඔන්න නුඹට සෝවාන්කම දෙනවා, සකදාගාමිකම දෙනවා. එහෙම එකක් නෑ. ඒක ඒ ධර්මයේම තිබෙන ධර්මයේ ක්‍රියාත්මක කිරීමෙන් ඉබේම ප්‍රතිඵල ලැබෙන බව ප්‍රකාශ කරන්නේ එතන අකාලික කල් නොයාම විපාක දෙනවා. ඒ විපස්සික කියලා කියන්නේ ඒව බලව කියලා. ඇවිල්ලා බලන්න කියලා කියනවා. මේ බුදු පියාණන් වහන්සේනේ මේ මෙතන ඇවිල්ලා බලන්න කියන්නේ ධර්මයමයි. මේ ධර්මය හඬදා තියෙනවා මාව ක්‍රියාත්මක ක්‍රියාත්මක කරලා බලන්න. එතකොට ධර්මයයි මෙතන ඒ හිපාක්ෂික කියන එක. ඒව බලව, ඇවිල්ලා බලන්න. ක්‍රියාත්මක කරලා බලන්න කියන ඒ විදිහට ආරාධනාවක් කරනවා. ඒ හිපාක්ෂික. ඕපනයික කියලා කියන්නේ මේ ධර්මයේ ස්වභාවය එකට එකක් සුදු මන්දමින් සම්බන්ධ වෙලා තිබෙනවා. හේතුප්‍රත්‍ය සම්බන්ධතාවක් අනුව. දැන් ඒක හොඳට හිතා ගන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිය තිබිච්ච පුද්ගලයෙක් සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගන්නවා බුදු පියාණන් වහන්සේගෙන් ධර්මය අහලා හොඳ නරක තේරුම් අරගෙන කුසල අකුසල තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් කිසි අවබෝධයක් ඇති කරගත්තා කියනනම් ඒ පුද්ගලයා යන්නේ තෙන්දි සම්මාදිට්ඨිය කියන යම් කිසි ප්‍රමාණයකට ඒ සම්‍යක් දෘෂ්ටිය එක්කම එතනටට ඔන්න හොඳ සංකල්පනා ඇති වෙනවා මහාන වීම හොඳයි නෙක්ඛම් මේ අතහැරීම හොඳයි අවිහිංසාව හොඳයි, මෛත්‍රිය හොඳයි කියලා ඒ පැත්තට මෛත්‍රී සිටිවිලි ඒ විදිහ හොඳ සිටිවිලි ඇති වෙනවනේ සම්්‍යක් සංකල්ප. ඒකට තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සම්මාදිට්ඨිය සම්මාසංකප්පෝපහෝති. සම්්‍යක් දෘෂ්ටි ඇති පුද්ගලයාට ඉබේම, નિરાයාතයෙන්ම, නිතටින්ම, අනායාතයෙන්ම සම්්‍යක් සංකල්ප හොඳ සංකල්පනාව ඇති වෙනවා. ඒ විදිහට අර ගිහිගෙවල් වල ඒ මසුරු බවින් එහෙම බැඳී සිටීම නොවේ පැවිදි වෙලා එනික් කම්ය කොයිතරම් වටිනා දෙයක්ද ඊළඟට ඒ වගේම හිතාවෙන් ඉවත් වෙලා අවිහිංසා සිටීමි කරුණා සිටීමි පැවැත්ම කොයිතරම් වටින දෙයක්ද දේශයෙන් ඉවත් වෙලා මෛත්‍රී සිටීමි ඒ විදිහට ඒ සිටීමි වලින් ඒ තනත්තායේ ඒ අවස්ථාවෙම ඒ Taman ඒ ආනිසංස නෙලා ගන්නවා ඔය ඔතන තියෙන ඕපන එක එකකින් එකකට අනික ඇදගෙන යනවා සම්මාදිට්ඨිය ඇති කෙනාට සම්‍යක් සංකල්පය පහළ වෙනවා සම්‍යක් සංකල්පනාවල තියෙන කෙනාට ඒ අනුව හොඳ වචන පිට වෙනවා ගැටි. සත්‍ය වචන, ඒ වගේම අනුන් සමගි කරන වචන, බුදු මොලොක් වචන, ධර්මානුකූල වචන එතනත්තාගේ මුහින් පිට වෙනවා. අන්න එතකොට සම්මා සංකප්පස සම්මා වාචා බහෝති. හොඳ සිතිවිලි ඇතිතුම් පැතුම් නැති කෙනාට හොඳ සිතුම් පැතුම් නිසාම හොඳ වචන එතනත්තා තුලින් පිට වෙනවා. එතකොට ඊළඟට සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ භවති. හොඳ වචන පාවිච්චි කරන තැනත්තා කල්පනා කරනවා මම මේ විදිහට මේ මෛත්‍රී සිටීවි අවිහිංසා සිටීවි මේවා අනුව පාවිච්චි කරලා මේවා සිටීවි වශයෙන් උත් එහෙමයි වචනත් පාවිච්චි කරන්නේ එහෙමයි ඒක නිසා මට මේ විදිහට සතුන් මැරීම හොරකම් කිරීම කාම මිත්‍යාචාරය ආදී දේවල් මට ගැලපෙන්නේ කියලා ඊනුත් ඉබේට වැළකීමක් එනවා ඊළඟට ඒ විදිහට දවසක් දෙකක් කිරීම පමණක් නෙවෙයි ඊළඟට ඒක සම්‍යක් ආජීවය තමන්ගේ ජීවිකාව අනුව ජීවන රටාවක් තියෙනු හැඩගස්වා ගන්නවා යම් කිසි පරිත්‍යාගයක් කරන්න සිද්ධ වුණා මේවා ඉඳීලා පොඩවසට විතරක් රැකියු දේවල් නෙමෙයි මගේ ජීවිකාවම මුළු ජීවිත ජීවන රටාවම හරි ගත ගන්න ඕනේ මේ දියා ප්‍රතිපදාව අනුව කියලා එදැනත් උත්සාහවත් වෙලා සම්මයක් ආජීවය සකස් කර ගන්නවා හරි දීපෑතු අන්න හරි දීපෑතු නැති මුළු පුද්ගලයා ඒකන් ධර්ම උත්සාහය තුලින් ඊළඟට අර අර සම්මා වායාම කියලා කියන හරි වෙරදරු නියම වෙරදරුම කියන්නේ කොය හොඳට දාඩිය දානකම් යම් කිසි වැඩක යෙදීම නෙවෙයි නියම වීරිය කියලා කියන්නේ මොකක්ද අර සිත පිළිබඳව හොඳට සැලකිල්ලෙන් සිටමින් සිතට ගලාගෙන එන්න සූදානම් වෙන ඒ අකුසල් වළක්වාලීමත් සිතට සිත තුළ ඇති ඒ අකුසල් නිරපා හැරීමත් කුසල් ධර්ම ළඟර ගැනීමත් තමා තුළ තිබෙන හොඳ ඒ කුසල් ධර්ම සහවුරු කර ගැනීමත් කියන හතර ආකාර වීර්යයයි මේ සඳහා යොදන වීර්යය තමයි අර තමන්ගේ ජීවිතය තුම සඳහා අර යම් කිසි පරිත්‍යාගයක් කරන්ට කරලා ඒ ධාර්මික දීවැත්මක් සකස් කරගන්න පුද්ගලයා තුළ ඇතිවන වීර්යය ඕකයි එතකොට මේ තැනත්තා ඒ වීරිය තුලින්ම ඔන්න ඊළඟට ඒ වීරිය යෙදීමේදී අර කියා කෝර සතිපට්ඨානෙට ඉබේටම වැටෙනවා. සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙනවා. ඒ මොකද ඒ තැනත්තා නිතරම සෙවිල්ලෙන් ඉන්නේ තමන්ගේ හිත ගැන. මේ හිත අනුව ක්‍රියා කරන කය ගැන. කයත් හිතත් මේ එකිනෙකට සම්බන්ධවයි ක්‍රියා කරන්නේ. සාමාන්‍ය පුද්ගලයා කයට යට වෙලා හිත කයට යට වෙලා හිතගෙන නොතකා හරිනවා. බුදු පියාණන් වහන්සේ මනෝකුබ්බංගමා ධම්මා කියන ධර්මයට අනුව හිතම මූලෙ දැන් ධර්ම ධම්මපදයේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ ධර්ම ධාතා රාශියටම මුල හැටියට දක්වලා තිබෙන්නේ රුවන් රුවන් ගබඩාවට දොර හැටියට තිබෙන්නේ මනෝකුබ්බංගමා ධම්මා මනෝතිත්තා මනෝමය. මේ හැම දෙයකටම හිතම පෙරටු වෙනවා හිතම ශේෂ්ඨයි හිතෙන්මයි මේ හැම දෙයක්ම හැදෙන්නේ කියලා කිසි කෙනෙකුට මේක බොරුය කියලා ඔප්පු කරන්න බෑ. මේක භෞතික විද්‍යාඥයෙකුට ඔප්පු කරන්න බෑ. එහෙම කරත් ඒක වැරදි. අන්න මේ විදිය පුදුම දේශනාවක්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ හිතටයි මුල තැන්දින්නේ. හිතේන නීයති ලෝක කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මුළු ලෝකය ඇදගෙන යන්නේ හිතේ. දැන් සාමාන්‍යයෙන් හිතන්නේ මේ දේවල් ඇදගෙන යන්නේ මේ භෞතික විද්‍යාඥයෝ මවන දේවල් වලින් මේ ලෝකය ඇදගෙන යන්නේ කියලා සාමාන්‍ය ලෝකයා කල්පනා කරා. ඒ විද්‍යාඥා විද්‍යාගාරයේදී ඒව කරන්නේ හිතේ. ඒකට හිතෙනුයි මේ ඔක්කොම ඇදගෙන යන්නේ. අඳට යන්නේ හිතෙන්. මේ හැම එකක්ම කරන්නේ හිතෙන්. මේවා සාමාන්‍යයෙන් වැරදිලා වටහාගෙන මේවා විපරීත විදිහට තේරුම් කරන්න පුළුවන් සමහර කෙනෙක්. නමුත් මෙතන තිබෙන්නේ මේ හැම එකකටම හිත ප්‍රදාන බව බුදු පියාණන් වහන්සේ කළ ප්‍රකාශයේ කවදත් සත්‍යයි. ඉතින් මේ ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මෙතන හිතටම මුල් තැන දෙන්නේ. අර සම්ඥා දෘෂ්ටිය කියනත් හරි දැක්ම කෙනෙකු තුල පහන වුණා නම් එතන ඉඳලා තියෙන ධර්ම પરම්පරාවයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මේ ප්‍රතිපදාව මේ ලෝකයේම හැම මාර්ගයකටම වඩා ශ්‍රේෂ්ඨයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. නොයෙකුත් විදිහේ පළල් මාර්ග හොඳ සැප පහසු මේ වාහන වලට යන්න පුළුවන් මාර්ග නොයෙකුත් විදිහේ මාර්ග ලෝකේ තිබෙනවා. නමුත් මග්ගානට්ඨංගිකෝ තෙත්තෝ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ අංගාටකින් යුක්ත මාර්ගය තමයි ශ්‍රේෂ්ඨ කියන්නේ. අනේ විදිහට ඒකට සතර සතිපට්ඨානයේ මේ සතිය සම්පූර්ණ වුණා නම් ඒ බඳු පුද්ගලයා තුල ඉබේම සමාධියක් වැඩෙනවා. අර එක එක අරමුණක් ඒක අරමුණකට සිත යෙදීම තුලින්ම අපි අර ප්‍රකාශ කළ අර සතිය අර මුරබටය එක එක දේට හොඳට සතිය යොදනකොට ඒ තැනත්තා තුළ සමාධියක් ඒ සුළු වෙලා යනමුත් තියෙනවා. ඒ තැනත්තාට පුළුවන් ඊට පස්සේ දීර්ඝ කාලයක් පවත්වා ගන්න. ඔන්න විදිහට ආරස්ථානික මාර්ගය සම්පූර්ණ කර ගැනීම තුලිනුයි කෙනෙකුට මේ උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරලා ප්‍රත්‍යක්ෂ කරගෙන අර සියලු සංසාර දුකින්වත් මිදිලා ඒ අමා මහ නිවන් සුවයෙන් ඒ තමන්ට සැනසීම ලබා ගන්න පුළුවන් වන්නේ. ඒ නිසා මේ අද දින මේ වටිනා පොය දවස් පුදු පියාණන් මහතේ ධර්ම චක්‍රය පෙරළූ දවසක්. එතකොට මෙන්න මේ ධර්ම චක්‍රය තම තමන්ගේ චිත්ත සංතාණය තුළ පෙරලා මේ කියාපු මේ දුක් කඳෙන් මිදීමට උත්සාහ ගත යුතු තිබෙනවා. ඒකකොට මේ වටිනා දවසේ මේ තම තමන්ට අයිති සීලයෙන් හෝ එහෙම නැත්නම් වටිනා සීලය කොහොත් පිළිහිටලා මේ විදිහට මේ ධර්ම ශ්‍රවණය කළ පැයක් පමණ වේලාවක් තුල මේ අවස්ථාව තුල අර කියාපු ධර්මයන් යම් නම් ප්‍රමාණයන්ට ප්‍රමාණයට මේ පින්නතුන්ගේ පුණ්‍ය ශක්තිය ඥාන ශක්තිය අනුව සමහර විට ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් වෙන්නේ නැති කොටිම කියනවා නම් මේ අවස්ථාවල් වෙන දේවල් වලට ලෞකික දේවල් වලට යොදලා හිටියනම් මේ බඳු මේ සැනසිලිදායක පිරිසුදු සිතිවිලි සමූහයක් චිත්ත සංතතියක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒක මේ සම්දිත්තික අකාලික වශයෙන් ධර්මයේ වටිනාකමක් කියනු තේරුම් ගන්න ඕනේ. දැන් එතකොට මේ සිත් වේලා මේ ධර්මාශ්‍රවණය කර ගැනීමෙන් මෙබින්නතුන් ඒ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරයත් ඒ ආනිසංස වශයෙන් මේ අවස්ථාවේම ප්‍රත්‍යක්ෂ වුණු අර බුදු ඥානන් වහන්සේ ප්‍රකාශ කළ අන්දමට ඒ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය කියලා කියන මේ ධර්මයන් මේ පින්නතුන්ට මේ අවස්ථාවේම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙනවා යම් කිසි ප්‍රමාණයක ශ්‍රද්ධාවක් ඇතිවයි ඊළඟට ඒක අනුව ජීවිතයක් ඇතිවයි මේ කාලයේදී මේ මේ ඉරියව්වේ ඉඳගෙන ඊළඟට ඒ අනුව සතිය පිහිටුවාගෙන මේ ධර්ම ශ්‍රවණය කළා යම් කිසි සමාධිය පුත්තේ තුලින් අධ්‍යක්ෂා ඊළඟට යම් කිසි ධර්ම වැටහීමක් ඇති වුණා නම් ඒක ප්‍රඥාවට යොමු වෙනවා කොයි විදිහට කල්පනා කළ බලනකොට මෙන්න මේ මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික හෝ මේ ධර්ම මාර්ගයේ ගමන් කළා මේ මනුෂ්‍ය ජීවිතෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ආරක්ෂණ සම්පත්තියෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ගැනීමට හොඳට අදිෂ්ඨාන කරගන්න ඕනේ එහෙම අදිෂ්ඨාන කරගෙන මේ මෙතෙක් මේ ධර්ම ශ්‍රවණය වශයෙන් දැක් කරගත්තු මේ කුසල රාශිය ආනිසංස වශයෙන් මෙලෝදීම තාපිකමනේ මේ සෝවාන් සකදාගාමී ආගාමී අරහත් කියන මාර්ගඵල සියදීන් උතුම් සමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීම ශක්තිය බලය ලැබීවා ප්‍රාර්ථනා කරනවා වගේම දැන් මෙතික් මේ රැස් කරගත්තු කුසල සම්භාරය අපි දෙගොල්ලම මේ ධර්ම ශ්‍රවණයේ ධර්ම දේශනාමය වශයෙන් ගත්තු පුණ්‍ය සම්භාරය මේ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයටත් ඒ වගේම මේ පූජනීය සාහට ආරක්ෂක යම් දිවි දේවතාව පිරිසක් ඇතේ හැම දිනම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනෙක මේ තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් තුම මම මහණිවන් සාක්ෂාත් කරගත්තා අපට සාධනත ආරක්ෂාව සත්වා කියන දෙවියන්ට අනුමෝදන් කරන්න ඕනේ වගේම තම තමන් නම් නැති මේ බෙරළු ඥාති නැතුළු අවීචයේ පටනකනිකා දක්වා උයම් තාක්ෂත්ව කෙනෙක් පින් කැමති නිවන් කැමති සත්‍යයෙන් පින්නේ හැම දිනක්මත් අපගේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණ කුසල අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී දුගති tattwa නිනස් මේ දේශුව tattwa වලටපත් වීමට ආත්මමින් බණ භාවනා කරලා උතුම් මහා මහණිවෙන කනකෙත්වා දිනේ ප්‍රාර්ථනාවත් කියලා නෝ මේ ගාථා කියලා මේ පින් පමුණවන්න සාවතාච සම්භතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා දුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා දුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා දුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තා චනි දුක්ඛා භයප්පත්තා චනි භය ශෝකප්පත්තා චනි ශෝකා හුන්තු සබ්බේ පිපානියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාධි සතං සමාගමෝ කුයාම බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාධි සතං සමාධිමෝ කුයා නිබ්බාන පත්‍ය විනා පුඤ්ඤකම්මේන නිබ්බාන සමාධිමෝ සතං සමාධිමෝ කුයා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොක්ඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොක්ඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සුඛි භවන්ති තේ අභිවාදන සීලිස්ස චං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නිච්චේ අතෝ නිබ්බාන සම්පatti නාපේ සංජිතේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසාදීමෙන් ධර්මදානමය කුසල් රැස්කරගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.